ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ මාතර ඇලවේල පාර ශ්‍රී පුෂ්පාරාම පිරිවෙන් විහාරවාසී ශාස්ත්‍රපති පඬිත පූජ්‍ය යටිගල ඥානසිරි ස්වාමීන් වහන්සේ කර්මය පිළිබඳව ධම්මපද පාළියේ අත්වග්ගය ඇසුරෙනුයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ අත්තානං වේපියංජඤ්ඤා රක්ඛේයානං සුරක්ඛිතං තින්නමඤ්ඤතරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝති සාදු සාදු ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික පින්වත්නි අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට තබා ගත්තේ මුළු මහත් සමාජයේටම කතා කළ යුතු ආමන්ත්‍රණය කළ යුතු ගාථා රත්නයක්. මේ ගාථා රත්නය අන්තර්ගත වන්නේ ධම්මපද පාළියේ අත්ත කියන වග්ගයේ පළමුවෙනි ගාථාව හැටියට. තථාගත බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ කුමන අරමුණක් කුමන සිද්ධියක් හේතු කොටගෙනද කියලා අපි විමසා බලන්නට වටිනවා. මේ ගාථා රත්නයේ තේරුම අපි මුලින්ම හඳුනා ගනිමු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තානං වේපියංජඤ්ඤා. මේ සෑම සත්වයකම තමන්ගේ ආත්ම භාවයට මේ ආත්ම භාවයට ප්‍රියභාවයක් දක්වනවලු. මේ මනුස්ස ජීවිතේට අපි හැම කෙනෙක්ම හරි ආසයි. ප්‍රියභාවයක් තියෙනවා මේ ලැබුණු ජීවිතේට. රක්කේය නං සුරක්ෂිතං. එහෙමනම් මේ ආත්ම භාවය සුරක්ෂිත කරගන්නේ කෙසේද? මේ තරම් ප්‍රියභාවයක් මේ මනුෂ්‍යාත්ම භාවයට තිබෙනවනම් මේක සංසාරේ අනතුරට වැටෙන්නේ නැතුව රැකගන්නේ කොහොමද? තින්න මඤ්ඤ තරං යාමං ඒ සඳහා පින්වත්නි බුදුහාමුදුරු අපි සෑම කෙනෙක්ගේම ජීවිතය කාල තුනකට බෙදලා තියෙනවා. ඒ කාල තුනෙන් එකකදී හෝ මේ ආත්ම භාවය සුරක්ෂිත කරගන්නලු සංසාරේ අනතුරට වැටෙන්න හේතු වන කර්ම රැස් නොකර ළමා කාලය ඒ වගේම මධ්‍යම කාලය සහ මහලු කාලය මේ කාල තුනෙන් එකකදී හෝ නිවැරදි වෙන්න කියලා කියනවා. තින්න මඤ්ඤ තරං යාමම් පටිජග්ගේය පඬිතෝ පඬිතයන් නුවණැත්තන් ඒ වෙනස් වීම තමන්ගේ ජීවිතවල හදා ගන්නවා. දැන් ඒක තමයි මේ ගාථාවේ තේරුම අර්ථය. මේ ගාථා රත්නය බුදුහාමුදුරුව දේශනා කළේ කුමන අරමුණක් වෙනුවෙන්ද කවුරු සඳහාද? කාරුණික පින්වත්නි මේ ගාථාව දේශනා කරන්නට හේතු උනේ බිම්බිසාර මහරජතුමාගේ තවත් එක් පුතෙක් වෙනුවෙන් ඒ කුමාරයා තමයි බෝධිරාජ කුමාරයා මේ බෝධිරාජ කුමාරයාට දවසක් කල්පනා වෙනවා දඹදිව වෙන කාටවත් නැති මාලිගාවක් අලංකාරවත්ව වටිනායුරින් ඉදි කරවන්න ඕන කියලා. එහෙම කල්පනා කරපු මේ බෝධිරාජ කුමාරයා එදා දඹදිව ජීවත් වුණු දක්ෂ ශිල්පීන් සොයාගත්තා මේ ප්‍රාසාදය හදන්න. සොයාගෙන තමන් බලාපොරොත්තු වන විදියටම මාලිගාව ඉදි කරවා ගත්තා. මාලිගාව ඉදි කළා ඊට පස්සේ මේ මාලිගාව හදපු ප්‍රධාන බාසුන්නහේ මුණ ගැහුණු මේ බෝධිරාජ කුමාරය විමසනවා ඔබ මේ වගේ මාලිගාවන් තවත් මේ දඹදිව ඉදි කරලා තියනවද කියලා. ඔහු කියනවා කුමරුනි තව දහස් ගණනක් ගෙවල් හදලා තිබුණා මේ වගේ මාලිගාවක් නම් මම තාම හදලා නැහැ කිව්ව මේක හැර වෙනත් මාලිගාවක්. බෝධිරාජ කුමාරයාට සතුටක් ඇති වුණා. එහෙනම් මේ තමයි මගේ එකම මාලිගාව මේ දඹදිවටම තියෙන වටිනාම ලස්සනම මාලිගාව කියලා. ඒ වුණාට ඉරිෂ්‍යාවකුත් ඇති වුණා. මේ වගේ තව මාලිගාවක් මේ දඹදිව ඉදි වුණොත් මගේ මාලිගාවේ වටිනකම අඩු වෙනවා. ඒ නිසා තවත් මාලිගාවක් ඉදිවීම නතර කරන්න නම් කුමක්ද කළ යුත්තේ? මේ බාසුන් එහෙම අරන්න ඕන. ඒ සඳහා සැලසුමක් සකස් කළා. ඒ වෙනුවෙන් Tamanට හිතවත් පිරිසක් එක්කාසු කරගෙන සාකච්ඡාවක් රහසිගතව පැවැත්තුවා. රහසිගතව සාකච්ඡාව පැවැත්තුවාම ඒකට සහභාගී වූ හැමෝම වගේ ඒ ඝාතනය කිරීමට එකඟ වුණා. එක්කෙනෙක් හැර ඒ එකඟ නොවුණු කෙනා පුජ්‍යලයා පිරිස ඉදිරියේ පින්වත්නි තනි තීරණයක් හැටියට විරුද්ධ වෙන්න බෑ. නිහඬව හිටියා. නමුත් ඒ පිරිසිදු පුද්ගලයා කල්පනා කළ දේ තමයි පින්වත්නි හරි වටින දේ. මේ වගේ මිනිස්සු මරන්න නෙවෙයි අවශ්‍ය ආරක්ෂා කරගන්න කියලා ඔහු කල්පනා කළා. ප්‍රධාන බාසුන් නැහැට දැනුවත් කළා. මෙන්න මෙහෙම සැලසුමක් තියෙනවා. ඔබේ ජීවිතේ නැති කරන්න පරිස්සම් වෙන්න කියලා. පින්වත්නි, ඒ බාසුන් නැහැ එතෙන් සිට පරිස්සම් වෙනවා දැන් ජීවිතය රැකගන්න. කුමාරයාට කියනවා තාම නිවසේ වැඩ ඉවර නෑ. තව ටිකක් තියෙනවා. ඒ තියෙන්නේ මාලිගාවේ ඊටාම සියුම් කැටයම් වැඩ. ඒව සිදු කරන්න මොනවද අවශ්‍ය කියලා කිව්වාම කුමාරයා අවශ්‍ය කරන හැම දෙයක්ම සම්පාදනය කරලා දුන්නා. දැන් මේ බාසුන් නැහැ ඒ අවශ්‍ය කරන හැම දෙයක්ම ගෙන්වාගෙන කුමාරයටත් ඒ අසලට පැමිණීම තහනම් කළා. කාටවත් එන්න දෙන්න එපා කිව්වා. සියුම් කැටයම් වැඩ සිද්ධ කරන නිසා අවධානය වෙනස් වුණොත් ඒක නිමේ අලංකාරයට බාධාවක්. කුමාරයාත් ඒ විදියට එකඟ වෙලා හැම දෙයක්ම ලබා දුන්නා. බාසුන් නැහැගේ බිරිඳටයි දරුවන්ටයි පමණයි ඒ තැනැත්තව මුණ ගැහෙන්න එන්න පුළුවන්කම තිබුණේ. පින්වත්නි බාසුන් ඇහි නිවසේ වැඩ ඔක්කොම ඉවර කරනකොට ඔහු එතනින් නික්මිලා යන්න ගුවන් යානයකුත් හදලා අවසන් කරලා. ගුවන් යානයක් හදාගත්ත මේ බාසුන් නැහි තමන්ගේ දරුවොත් බිරිඳත් ඒකට නංවාගෙන ජීවිත බේරාගෙන හිමාලයට පියාසර කරලා ගියා. බෝධි රාජකුමාරයාගේ සැලසුම වෙනස් වුණා. ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න බැරි වුණා. පින්වත්නි කල්පනා කරලා බලන්න වඩුබාසුන්නහේ කෙනෙක් ගුවන් යානයක් හදපු කාලයක්. වැදගත් වෙන්නේ අපට මේ මාත්‍රකාවේ ඒ කාරණාව නෙවෙයි. ඊට පස්සේද පින්වත්නි බෝධිරාජ කුමාරයා දැන් සෝදානම් වෙන්නේ අලුතෙන් හදපු මේ ප්‍රාසාදයේ පදිංචිය ලබා ගන්න ඊට පෙර තුනුරුවන්ට පරිභෝග කරන්න පූජ කරන්න ඒ සඳහා ලෝතර බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා මේ මාලිගාවට වඩින්න කියලා දාණයට බුදු පාමොක් මහා සංඝරත්නයට ආරාධනාව බාරගත්ත බුදුහාමුදුරුවෝ පිළිගත්තා අදත් බලන්න පින්වත්නි අපේ බෞද්ධ පින්වතුන්ලා නිවසක් ඉදි කරගත්තාම සදාතුක කරඬුව වැඩම කරවල මහා සංඝරත්නයේ වැඩම කරවල පිරිත් සජ්ජායනාවන් කරලා ධර්ම දේශනාවන් පවත්වලා දන්පැන් පූජා කරලා තුනුරුවන්ට පරිභෝග කරවන පූජා කරන සිරිත අදත් තියෙනවා. එදා බෝධිරාජ කුමාරයාත් මේ දේ සිදු කළා. ඉතින් බුදුහාමුදුරුව ආරාධනාව පිළිගත්තා. පින්වත්නි, ඒ වුණත් තාම මේ කුමාරයා තාත්ත කෙනෙක් නෙවෙයි. බෝධිරාජ කුමාරයාගේ බිරිඳට තාම දරුවෝ නෑ පින්වත්නි. තාත්තා කෙනෙක් වෙන්න බැරි වුණා. ඒ නිසා මේ කුමාරයා කල්පනා කළා බුදුහාමුදුරු වඩිනකොට ප්‍රාසාදයේ දොරකඩ ඉඳලා දානශාලාව දක්වා පාවඩයක් බිම අතුරන්න. ඒ පාවඩය බිම එලද්දී මේ කුමාරයා සිතෙහි ඇති කරගත් අදිෂ්ඨානයක් තිබුණා. ඒ තමයි මේ ආත්ම භාවයේ මම තාත්ත කෙනෙක් වෙනවනම් බුදුහාමුදුරුවෝ මේ පාවඩේ මතින් වඩින්න ඕන කියලා. තථාගත බුදු පියාණන් වහන්සේ ප්‍රාසාදයේ ළඟට වැඩම කළා. පාදෝවණය කළා. පාවඩේ ළඟ එහෙමම නතර වී වැඩ හිටියා. වඩින්නේ නැහැ පාවඩේ මතින්. ආනන්ද හාමුදුරුවන් වහන්සේ තේරුම් ගත්තා තථාගතයන්න් වහන්සේ මේ පාවඩේ මතින් වඩින්නේ නැහැ. පිරිසට කියනවා මේක ඉවත් කරන්න කියලා. ඉතින් මේ පාවඩේ ඉවත් කළා බුදුහාමුදුරු දානශාලාවට වැඩියා. දානි පිළිගැන්නුවා, දානි වළඳලා බණ කියලා අවසන් වුණාම බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරු ළඟට ඇවිත් වැඳ නමස්කාර කරලා විමසනවා. ඇයි භාග්‍යවතුන් වහන්සේ මම එළපු පාවඩේ මතින් වැඩම කළේ නැත්තේ කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුව පැහැදිලි කළා කුමරුනි ඔබ ඒ පාවඩේ ඇතුරුවේ යම් ප්‍රාර්ථනාවක් අරමුණක් ඇතිවනම් ඒ අරමුණ මේ ආත්ම භාවයේ ඉටු වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේදී කුමාරයා ඊළඟට විමසූ ප්‍රශ්නය තමයි ඒකට හේතුව මොකද්ද? මේ ආත්මභාවය මට තාත්ත කෙනෙක් වෙන්න බැරි වෙන්න. ඒක සංසාරේ වරදක් කිව්වා. ඒක සංසාරේ කරපු අකුසල කර්මයක් කියන එක තමයි බුදුහාමුදුරුව පැහැදිලි කළේ. පින්වත්නි මේ බණ ටික අද මේ ධම්සභා මණ්ඩපේ එහෙම නැත්නම් මේ ගුවන්විදුලි මෙදිරිය තුළ සිටින පින්වතුන්ලා විතරක් නෙවෙයි මුළු මහත් ලංකාවෙම ලෝකයේම මේ බණ ටික අහන අපේ මව්වරු පියවරු ඉන්නවා. ගොඩාක් සිත් වේදනාවෙන්, සිත් ඇවුලෙන්, ඒ වගේම පෞල් ජීවිත පවා එපා වෙලා කරදර පිට කරදර මත ජීවත් වෙන අය ඉන්නවා. අන්න ඒ අයට සැනසුමක් ලබන්න පුළුවන්කම තියෙනවා මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට. පින්වත්නි දැන් මේ බෝධිරාජ කුමාරයාගෙත් එම බිරිඳගෙත් සංසාරේ වරදක් කිව්ව මේ දරු සම්පත් නොලැබෙන්න. ඒ මොකද්ද කරපු වරද? බෝධිරාජ කුමාරයාත් තම බිරිඳත් දෙපළම පෙර එක් භවයක පින්වත්නි නැව් නැගිලා විදේශ රටකට යන වෙලඳාමේ මේ යන අතරමඟදී මහා සාගරේ නැව විපතකට අනතුරකට ලක් වුණා. නැව විපතකටපත් වුණාම ඒ නැවේ සිටිය බොහෝ දෙනා දියේ ගිලිලා මැරුණා. මේ දෙන්න කොහොම හරි ලෑලි කෑල්ලක් මත නැගිලා දෙන්නගෙම ජීවිත බේරාගෙන දූපතකට ගොඩ වුණා. දූපතකට ගොඩ වුණු මේ දෙන්නට පෙන්වත්නි දූපතේ මිනිස්යන්ට ගත හැකි ආහාර කිසිවක් තිබුණේ නැහැ. මිනිස්යන් ගැවසෙන දූපතක් නෙවෙයි. නමුත් පින්වත්නි සෑහෙන ගස්වැල් තිබුණ මේ දූපතේ. ඒ ගස්වැල් වල කුරුල්ලෝ ගොඩාක් ජීවත් වුණා. මේ දෙන්න එක්කම පෙන්වතුනේ ගින්දර හදාගෙන අර ගස්වැල් වලට ගිනි තිබ්බා. ගස්වැල් වලට ගිනි තෙව්වම ඒ ගස්වැල් නිවෙස් බවට පත් කරගෙන හිටපු කුරුල්ලෝ ඉගිල ගන්න පුළුවන් කුරුල්ලෝ ඉගිලිලා ගියා. ඉගිලෙන්න බැරි කුරුළු පැටව සහ බිත්තර අර දෙන්න විසින් තැබූ ගින්දරින් පිච්චිල ගියා. දැන් මේ දෙන්න ආහාරයට ගත්තේ Taman විසින් ගිනි තියලා පුලුස්සාගත් කුරුළු පැටව සහ කුරුළු බිත්තර. පින්වත්නි මොහොතක් කල්පනා කරලා බලන්න. මේ දෙන්න ඒ නැති කලේ කාගේ දරුවෝද? අනුන්ගේ දරුවෝ පින්වත් නෙමේ නැති කලේ. අනුන්ගේ දරුවෝ තමයි මේ දෙන්න එක්කම ගිනි තියලා පුලුස්සලා මරලා ආහාරයට ගත්තේ. එතකොට මේ දෙන්නට ඒ කරන ලද මහා අකුසල කර්මයට මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්තාම දරු සම්පත් විතරද අහිමි වුනේ නෑ ඒක එකක් විතරයි පින්වත්නි සංසාරේ බොහෝ කාලයක් මේ දෙන සංසාරේ අනතුරට වැටුණා කල්ප ගණන් අවීචී ආදී නරකාදිවල දුක් වින්දා මනුෂ්‍ය ආත්මයක් ලබාගත් ජීවිතයේදී දරු සම්පත් අහිමි වුණා. මේ තමයි සසර මේ දෙන්න කරපු වරද අකුසල කර්මය. එතකොට බෝධිරාජ කුමාරයාට තාත්ත කෙනෙක් වෙන්න බැරි වුණේ එම බිරිඳට අම්ම කෙනෙක් වෙන්න බැරි වුණේ මේ දෙන්න එක් වෙලා සසරේ කරපු මේ අකුසල කර්මය. පින්වත්නි බණහන ඔය ඇත්ත හිතලා බලන්න. අපේ අම්මල ඈත අතීතේ කුසේ දරු පැටියෙක් තියාගෙන බිත්තරයක් තරම්වත් බින්දේ නැති අම්මලා මේ සිංහල රටේ ජීවත් වුණා. බිත්තරයක්වත් බින්දේ නැහැ. කුසේ දරු පැටියෙක් තියාගෙන. ඒ වගේම පණ පිටින් දඟලන මාළු ස්වාමි පුරුෂයා අල්ලා ගෙනත් දුන්නම අලු දාලා පොතු ගහලා සුද්ධ කළේ නෑ මේ රටේ අම්මලා ඈත අතීතේ. නමුත් අද වෙනකොට කුසේ දරුවෝ තියාගෙන කුසේ දරුවන් තියාගෙන බිහි කරන්න ඉන්න අම්මලා ඒ වගේ පින්වත්නි නරක ක්‍රියාවනු සිද්ධ කරනවා අපට අහන්න ලැබෙනවා. ටිකක් කල්පනා කරලා බලන්න. මේ විදිහේ ජීවිත ගත කළාම තමයි මේ සංසාරේ අපට මේ අහිමි වීම සිද්ධ වෙන්නේ. නමුත් පින්වතුනි අපේ රටේ ගොඩාක් අතීතයේ දිහා බැලුවම නැන්දම්මලා ගොඩාක් වෙනස්කම් ලේලිලාට කරපු රටක් මේක. ලේලිලාට ගොඩාක් වෙනස්කම් කළා නැන්දම්මලා අපේ රටේ. ඒ බුදුබණ දන්නේ නැති අය බුදුබණ ඇසුවත් පිළිනොපදින අය ඒ වගේම විද්‍යාව නොදන්න අය තමන්ගේ පුතා විවාහයක් ආවාහයක් කරගත්තම රැගෙන ආපු බිරිඳට දරුවෝ නැත්නම් සෑහෙන අපහාස කළේ නැන්දම්මා පින්වත්නි නොයේක් නරක වචන වලින් තමයි ඒ ලේලිට ඇමතුවේ මේ නැන්දම්මලා ඒ ඒ විදියට කතා කළා විතරක් නෙවෙයි තමන්ගේ දරුවන්ගේ පවුල් ජීවිත නැති කරලා දාන්න ඒ කූඩු කඩා බිඳලා දාන්න අම්මලා අවවාද කරපු අවස්ථා තියෙනවා දරුවෝ නැති මේ ගෑණි තියන් ඉඳලා වැඩක් නැහැ අතහැරලා දාපන් කියන අම්මලා මේ රටේ ජීවත් වුණා පින්වත්නි හැබැයි ඒ ප්‍රකාශ කරන අම්මා මොහොතක්වත් කල්පනා කළේ නෑ මමත් ගැහණියක් නේද මේ ආත්ම භාවයේ මට දරු සම්පත් තිබුණට සංසාරේ මට මෙහිම අහිමි වුණොත් මටත් මේ විදියටම දුක්ගින්දර විඳින්න සිද්ධ වෙනව නේද කියලා ධර්මය තුලින් කර්මය එක්ක ගලපලා කල්පනා කළේ නැති මව්වරු මේ රටේ හිටියා. අදත් ඉන්නව පින්වත් මෙහෙම අය. ඒ නිසා කිසිවෙක් කිසිවෙකුට කුමන හෝ හේතුවක් නිසාවත් නිନ୍ଦා නොකළ යුතුය. අපහාස නොකළ යුතුය. ගැරහුම් නොකළ යුතුය. පින්වත්නි, ඒ දේ ඒ අහිමි වීම අපටත් විය හැකි බව සිහියේ තබාගෙන ජීවත් වෙන්න ඕන. බණ අහන අම්මලා ඒ ගැන නිරන්තරයෙන් කල්පනා කරන්න වටිනවා. මේ දේම මටත් වෙන්න පුළුවන්. අත්තානං උපමං කତ୍වා නහනෙය්‍ය නඝාතයේ තමන් උපමාවට අරගෙන කිසිම කෙනෙකුට හිංසා කරන්න එපා කියනවා මේ මේ වගේ ප්‍රකාශ ඒ වගේම බනිනේව පින්වත්ති හිංසනයන් ඒ වගේම ඝාතනයන් කරන්න එපා කියනවා තමන් උපමාවට අරගෙන ඒක නිසා පින්වත්නි බෝධිරාජ කුමාරයාට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඔබ දෙපළ සංසාරේ කරපු වරද තමයි මේ අද මේ විදියට විපාක දීලා තියෙන්නේ. බලන්න රජ පවුලක ඉපදිච්ච රජ කුමාරයෙකුට ධනෙ තියෙනවා, වස්තු සම්පත් දීපල ඉඩකඩම් තියෙනවා, හැම දෙයක්ම තියෙනකොට සෑම දෙයක්ම ලැබිලා සැප සම්පත් ඒ වුණාට දරු සම්පත් නැති වුණා. අදත් මේ රටේ තියෙන ප්‍රබලම ප්‍රශ්නයක් තමයි දරු සම්පත් අහිමිකම. පින්වත්නි කර්මයේම හේතු වුණා නෙවෙයි. ඇතැම් අවස්ථාවන් වල කනබොන දේවල් ජීවත් වෙන වැරදි ක්‍රමවේදයන් සංසාරේ වැරදි අකුසල කර්මයන් මේ ජීවිතය තුල කරන කියන දේවල් මේ ගොඩාක් දේවල් මේ දරු සම්පත් අහිමි වෙන්න බලපානවා. ඒ වුණාට වෛද්‍යවරු පින්වත්නි මම අර මුලින් කිව්වා වගේ අම්මලා නැන්දම්මලා ලේලිලාට අපහාස කරනකොට දොස්තර මහත්වරු කියන්න ගත්තා අම්මා තුල විතරක් නෙවෙයි කාන්තාව තුල විතරක් නෙවෙයි ස්වාමි පුරුෂයා තුලත් ඒ දුර්වලකම තියෙන්න පුළුවන් කියලා. කාලයක්ම අපහාස කළේ කාන්තාවට වෛද්‍ය විද්‍යාව දියුණු වෙනකොට පුරුෂ පක්ෂයටත් ඒ වචන ටික ප්‍රකාශ වෙනවා පින්වත්නි ඊට පස්සේ කියනවා දෙන්නම නිරෝගී කියනවා ඒ දරු සම්පත් නැති ඇත්තු ඉන්නවා පින්වත්නි දෙන්නම නිරෝගී වෙලා ඒ දරු සම්පත් නැත්තම් ඒකට හේතුව මොකද්ද සමහර කෙනෙකුට ආවාහ විවාහ වෙලා අවුරුදු 20ක් 15ක් ගත වුණාම ඕන්න පින්වත්නි එක්කෙනෙක් විතර ලැබෙනවා. ජීවිතේ ගොඩක් කල් විඳවන්න සලස්වලා. දරු සම්පත් අහිමි නිසා ගොඩාක් කල් විඳවන්න වෙනුණා. ඊට පස්සේ එක්කෙනෙක් විතර ලැබෙනවා දරුවේ. පින්වතුනි සංසාරේ වැරදි වෙන්න පුළුවන්. අපි කරන හැම කර්මයක්ම අපේ පසුපස්සෙන් අපි අතහරින්න නැතුව එනවා. අපි හැමදෙනාම මේ ජීවිතේ විතරක් නෙවෙයි ජීවත් කරවන්නේ සංසාර එක කරන ගනුදෙනුවක් තියෙන්නේ කියන එක අමතක කරන්න හොඳ නෑ. අපි හැමදෙනාම සසර එක කරන ගනුදෙනුවක් තියෙන්නේ. මේ ජීවිතෙන් ඉවර වෙන්නේ නෑ. අර බෝධිරාජ කුමාරයාත් එම බිරිඳත් සසරේ අනතුරට වැටුනේ අවුරුදු 60 70ක් තරම් ඊටාම කෙටි කාලයක් ජීවත් වෙන මේ ජීවිතය ජීවත් කරවන්න ගිහිල්ලා තමයි කල්ප ගානකට සංසාරේ දුගතියට වැටුනේ. මිනිස්සු වැරදි කරන්නේ මේ පුංචි කාලයක් ජීවිතේ ජීවත් කරවන්න. කල්පනා කරන්නේ නැහැ කිසිවෙක් කෙටි කාලයක් මේ ජීවිතේ ජීවත් කරවන්න සිල් බිඳගෙන වැරදි කරනකොට මරණින් මතු ඊළඟට වැටෙන දුගතියේදී සසරේ අනතුරු කොච්චරනම් විඳින්න වෙනවද කියලා. බෝධිරාජ කුමාරයාත් එම බිරිඳත් කුරුළු පැටවසා බිත්තර පුලුස්සාගෙන කෑවේ අර ජීවිතේ ජීවත් කරවන්න. ඒ වුණාට සසරේ අනතුරට වැටෙන්න උනේ කල්ප ගානකට. මිනිස්ස ආත්ම භාව ලබාගෙනත් බලාපොරොත්තු වෙන සම්පත් අහිමි වුණා. පින්වතුනි පසුගිය දවසක දැන් අපි මේ උපන්දින වෙනුවෙන් ඒ වගේම වෙනත් ජීවිතයේ වැදගත් අවස්ථා වෙනුවෙන් අපේ රටේ නොතිබුණු දේවල් දැන් සංවිධානය වෙනවා පේනවා. පාටි කියලා දෙයක් දැන් තියෙනවා. බර්ත්ඩේ පාටි කියන උපන්දින සාද කියලා පවත්වනවා. මේවා මේ රටේ තිබිච්ච ඒවා නෙවෙයි පින්වත්නි. උපන් දිනයක් පැමිණුනාම ඒක උඩ පැනලා නටල ගයලා සතුටු වෙන්න තියෙන දවසක් නෙවෙයි. ඇත්ත යථාර්ථය නම් උපන් දිනයක් ජන්මදිනයක් යන ජීවත් වෙන්න තිබිච්ච අවුරුද්දක් ඉවර වෙලා තව අවුරුද්දක් උදා වුණා කියන එක. එදාට අපි සතුටු වෙන්න ඕන පාටි දාලා නෙවෙයි පින්දහම් සිද්ධ කරලා. බෝධි පූජාවන් කළා, දන් පැන් පූජ කළා, පිරිත් කියවුවා, ආශිර්වාද ලබා ගත්තා. පින්වත්නි, ඒ ආශිර්වාදයේ තරම් වෙන කිසිම ආශිර්වාදයක් වෙන කිසිම සුබ ප්‍රාර්ථනයක් ආශිර්වාදය බවට පත් වෙන්නේ නැහැ. ඒ පින්දහම් කරන එක තමයි උතුම් ආශිර්වාදයේ බවට පත් වෙන්නේ. ඉතින් එක්තරා ව්‍යාපාරික යුවලක් අපේ රටේ පින්වත්නි උපන් දින සාදයක් පවත්වනවා. මේ උපන්දින සාදයේ පවත්වන මේ දෙන්න අවුරුදු 50 ඉක්මවාපු දෙන්නේ නෝන සහ මහත්මයා. ඊටාම දියුණු ව්‍යාපාරික යුවලා. මේ දෙපළ තමන්ගේ යහළු හිතමිත්‍රාදීන්ට නෑදෑයන්ට ආරාධනා කළා මේ උපන්දින සාදයට පැමිණෙන්න කියලා. ඒ සාදයට පැමිණෙන්න කියලා දුරකතනයලට එවන ලද පණිවිඩයක් මට දකින්න ලැබුණා. ඒ පණිවිඩේ තිබුණේ ලස්සන විදියට අලංකාරවත්ව හදපු පසුබිමක ඒ කියන්නේ මත් වතුර බෝතලයක් පසුබිමට දාලා ඒක ඉංග්‍රීසි වචන කීපයක් සඳහන් කරලා තිබුණේ drink whiskey birthday party කියලා පින්වත්නි දැන් මේකට දරුවන් අම්මල තාත්තල සහභාගී වුණා. කෑම මේස තුනක් තියෙනවා. එකක් කුඩා ළමුන් වෙනුවෙන්, අනිත් එක කාන්තා පාර්ශ්වය වෙනුවෙන්, අනිත් කෑම මේසේ පිරිමි අය වෙනුවෙන්. දැන් මේ මේස තුනේහිම පින්වත්නි කන බොන දේවල් තිබුණා. කුඩා දරුවන්ට බීම වර්ග ඒ වුණාට ඒ දරුවන්ට පේනවා තමන්ගේ අම්මා සහ තාත්තා අසුන්ගෙන ඉන්න මේසවල තියෙන බීම අපට තියෙන බීම නෙවෙයි කියලා. වීදුරු ගැටමින් එකිනෙක හප්පමින් මේ අම්මල තාත්තලා කන බොන විදිය මේ දරුවන් නොදකිනවා නෙවෙයි. පින්වතුනි ලක්ෂ 20කට වඩා අද කාලේ හැටියට මුදලක් වේදම් කරලා මේ උපන්දින සාදය පවත්වනකොට යාන වාහන හිමි තට්ටු හතරක පමණ නිවසක් හිමි. මේ දෙපළට මොනවා තිබුණත් දරු සම්පත් නැහැ පින්වත් නේ. ඔබ කල්පනා කරලා බලන්න මේ බණ අහන පින්වතුන්ලා. ධනය තියෙනවා ජීවත් වෙන්න ගෙවල් දොරවල් තියෙනවා යාන වාහන ඉඩකඩම් තියෙනවා අහිමි නැති බැරිකම් කියන්න කිසි දෙයක් නැහැ හැම දෙයක්ම තියෙනකොට දරු සම්පත් අහිමි වෙච්ච මේ දෙන්න කල යුත්තේ උපන්දින වෙනුවෙන් මෙවැනි දේවල්ද කියලා මොහොතක් කල්පනා කරලා බලන්න. පින්වත්නි, ජීවිතේ හැම සම්පතක්ම ලැබුවට නොමරෙන වාසේ හම්බ කළාට පාටි දාලා මිනිස්සුන්ව සතුටු කරන්න කටයුතු කළාට පින්වත්නි තමන්ගේ දේපල පවරා දීලා මිය යන්නේ නැස්දක පියාගන්න ඒ අයට දරු සම්පත් කියන වාසනාව නැහැ. එහෙමනම් එවැනි අය උපන් දිනයක් වෙනුවෙන් මව්පිය හැටියට බිරිඳක් ස්වාමි පුරුෂයෙක් හැටියට කුමක්ද කළ යුත්තේ? ඒ ලක්ෂ 20ක් විතර වියදම් කරපු මුදලින් ගෙවල් දෙකක් නැති බැරි අයට හදලා දෙන්න තිබුණා. ඒ වගේම ඉගෙන ගන්න දරුවන්ට කොයි තරම් පොත්පත් ආදී අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න පුළුවන්ද? ඒ වගේම සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට දානමාන පූජ කරන්න පුළුවන්කම තිබුණද? ඒ වගේම ඒ දඬු පාලම්, පැම්පකුණු ආදී එදිනෙදා පින් වැඩෙන පින්කම් කොතෙකුත් කරන්න තිබුණද? පින්වත්නි, ජීවිතේ ඒ පැත්ත ගැන කල්පනා කළේ නෑ. මේ මිනිස්්‍ය ආත්මභාවයේ ලැබුණේ සංසාරේ ලොකු පිනකට. පිනකට ලැබුණු මේ මිනිස්්‍ය ආත්මභාවය තේරුම් අරගෙන ජීවත් නොවන පිරිසකුත් ඉන්නව මේ ලෝක ජීවත් වෙනවා. ඒ නිසා ධර්මයේ තුලින් කල්පනා කරන්න මේ ලැබුණු මනුෂ්‍ය ආත්ම භාවය ඊටාම දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ලැබුණේ. තින්න මඤ්ඤ තරං යාමම් පටිජග්ගේය පඬිතෝ ඒ නිසා බුදුදහම තුලින් මේ කරුණු ටික පැහැදිලි කරද්දී මම දේශනා කරන්නේ මේ බණ අහන පින්වත් පිරිසට ඒ අහිමි වුණු සැප සම්පත් අභියස චෝදනා කරන්න අපහාස කරන්න නෙවෙයි ඔබට ඔබේ ජීවිතයේ අතීතේ වැරදුනා නම් ඒ වැරදි හදාගන්න තවමත් කාලය තියෙනවා තාමත් ඔබ ප්‍රමාද නැ බුදුදහම අභියස පින්වත්නේ. ළමා කාලයේ වැරදුනා නම් ඔබට මැදිවිය තරුණ කාලයේ තියෙනවා. තරුණ කාලයේ නිවැරදි වෙන්න බැරි වුණා නම් එතෙන් පටන් මරණ මංචකයේ දක්වා කාලයක් අපිට තියෙනවා. පින්වත්නි බලන්න ඇතැම් වෙලාවට ප්‍රාණඝාත කරපු අය දැන් මේ සංසාරේ අනතුරට වැටෙන්න නොදී ආරක්ෂා කරගන්න තියෙන වැට තමයි පංචශීල ප්‍රතිපදාව. මේ පංචශීල ප්‍රතිපදාව තුල එතකොට මේ ආරක්ෂිත වැටක් විදියට සංසාරේ අනතුරු වලින් බේරෙන්න අපට තියෙන වැට තමයි පංසිල් ටික. එතකොට අපි ඇතැම් කෙනෙක් තරුණ කාලයේ ප්‍රාණඝාතාදී වැරදි කරලා ඒවා වැරදි බව තේරුම් ගත්තාම නිවැරදි වුණා නම් අපි අගය කළ යුතුයි. අපි කල්පනා කරමු ප්‍රාණඝාතා වැනි ඌරු හරක් වගේ සත්තු මරපු පුද්ගලයෙක් පන්සලකට ඇවිල්ලා පොහේ දවසට සිල් සමාදන් වෙනවා කියලා. දැන් මේ වගේ දර්ශනයක් දැක්කාම අපේ උපාසකම්මලා උපාසක මහත්මාවරු මොනවද කියන්නේ? ඔය මිනිහ දැන් උපාසකයා වගේ සිල් ගත්තට ඒ කාලේ හරියට ඌරු මරපු මිනිහෙක් කියනවා. ඒ කියන්නේ මම මේ දේශනාවේදී මතක් කළා මේ බණ ටික ඉවර වෙනකොට මනස සිතුවිලි වෙනස් වෙලා තියෙන්න ඕන ඒ කාලේ හිතපු දේවල් වලට වඩා. ප්‍රාණඝාත හොරකම් ආදී කරපු මිනිස්සේ අද සිල් සමාදන් වෙනව දැක්කම අපේ ඇතැම් අය අපහාස කරනවා. අද උපාසකයා වගේ සිල් ගත්තට ඒ කාලේ මිනී මරපු මිනිහේ හොරකම් කරපු මිනිහේ ඒ විදියට චෝදනා කිරීම ධර්මයට අනුව නිවැරදිද? නෑ ඒ ධර්මයේ නොදන්න නිසා එහෙමනම් බුදුදහම තුල පැහැදිලි කරනවා තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතෝ තේරුම් ගත්තනම් මම අතීතයේ ප්‍රාණඝාත කළා සත්තු මැරුව හොරකම් කළා වැරදි කියලා ආන්න තේරුම් ගත්ත තැන ඉඳලා වෙනස් වුණා නම් ඒ වෙනස් වීම බුදුදහම අගය කරනවා ඔබ අද වෙනකම් මද්ද්‍රව්‍ය භාවිත කරන කෙනෙක් නම් ඒ වගේම අනිකුත් සිල්පද බිඳින කෙනෙක් නම් ඔබ හිතුවොත් කල්පනා කළොත් මෙච්චර කාලයක් මම කළේ වැරදි වැඩ. එහෙනම් මට තාම අතීතයේ මේ වැරදි කර කර අද වෙනකන් ආවත් වැරදි කරමින් මට මේව නතර කරගන්න පුළුවන්. නතර කරගෙන වෙනස් වෙලා ඒ තැනැත්තා සීලයට ධර්මයට සමීප වුණොත් පින්වත් ඒ නිවැරදි වීම බුදුදහම අගය කරනවා. ඒක හරි වටින දෙයක්. අපි ගමනක් යන්න ගිහිල්ලා ඒ ගමනේ මගක් හරියට ගියාම පාර වැරදුනා කියලා තේරුණොත් තේරුම් ගත්ත තැන ඉඳලා තව ඉස්සරහට යනවට වඩා වටින්නේ වැරදුනා කියලා තේරුණු තැන ඉඳලා පස්සට නිවැරදි මාවත හොයාගෙන හැරෙන එක. ඒ වගේ ජීවිතේක අපි කුඩා කාලයේ ඉඳලා තරුණ කාලයත් ඉක්මවාගෙන වැරදි කර කර ආවත් ඒ පව් වලින් බේරෙන්න බෑ. ඒ අකුසල් වලින් මිදෙන්න බෑ. නමුත් තේරුම්ගෙන නිවැරදි වෙච්ච තැන ඉඳලා ජීවිතය වටිනවා. ඒ නිසා ඕනම කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන් ධර්මයක් හිමි පිරිසක් තමයි අපි බුද්ධ ශ්‍රාවකයෝ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අභියස අපට වෙනස් වෙන්න පුළුවන් අපට හැදෙන්න පුළුවන් දහම් මාවතේ ගමන් කරන්න පුළුවන් ඉඩ හදලා දීලා තියෙනවා ඒ නිසා බලන්න මේ කර්මය අපේ පසුපස්සෙන් එන හැටි තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ ආකාරයට පින්වත්නි අපි අද මාතෘකා කරගත්ත ගාථා රත්නය ධම්මපද පාළියේ අත් අත්ත කියන වග්ගේ මාත්‍රිකාවක් ගාථාරත්නයක් අපි මාත්‍රිකාව හැටියට තබා ගත්තා. ඒ ගාථාරත්නයෙන් කියවෙන ධර්ම කොටාසය අපි විමසල බැලුවා. පින්වත්නි, ඒ නිසා හැම දිනාම කල්පනා කරන්න කිසිම කෙනෙක් කිසිම දවසක තවත් කෙනෙකුට කුමන හෝ දුර්වලකම අඩුපාඩුවක් ශාරීරිකව හෝ දැක්කා. නිന്ദා අපහාස නොකළ යුතුය. මතකයිනේ කුජ්ජුත්තරා කියන කාන්තාව ඇය කුදු වෙච්ච ගැහණියක්. ඇය ඇයි පින්වත්නි කුදු උනේ මේ ජීවිතේ? පෙර එක් භවයක කුදු වෙච්ච මෙහෙණින් වහන්සේ නමක් කුදු ගැහිලා ඇවිදිනව දැකලා කුජ්ජුත්තරා තමන්ගේ යහළුවන්ට තේන්න මේ මෙහෙමයි අර මෙහෙණීන් වහන්සේ වඩින්නේ කියලා කුදු වෙලා ඇද කරලා පෙන්නනම පින්වත්නි ඒ විදියට ඇවිදලා ආන්න ඒ යහපත් කෙනෙකුට දූෂ්‍ය වූ මනසකින් යම් අපහාසයක් කරනවද ඒ අපහාස ඒ නිന്ദාවල අකුසලය පාප කර්මය තමන් කරාම පැමිණෙනවා කියන එක තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. යෝ අප්ප දුට්ටස්ස නරස්ස දුස්සති සුද්දස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලම් පච්චේති පාපං සුකුමෝ රජෝ පටිවාතං වකිට්ටෝ යම් කෙනෙක් දූෂිත වූ මනසකින් පිරිසිදු වූ මනසක් තියෙන කෙනෙකුට යම් නපුරක් සිද්ධ කරනවා නම් නිවැරදිව ජීවත් වෙන කෙනෙකුට ධර්මානුකූලව ජීවත් වෙන සිල්වත් උත්තමයෙකුට දූෂිත මනසකින් යම් කෙනෙක් නපුරක් වැරැද්දක් අපහාසයක් නින්දාවක් සිදු කරනවද එය Taman කරාම පැමිණෙනවලු කොයි ආකාරයටද උඩු සුළඟට දැමූ දූවිලි ටික Taman කරාම පැමිණෙනවා වගේ. ඒ නිසා පින්වත්නි මේ කර්මය කියන්නේ අනුන්ට අපහාසයක් වන විදියට අනුන්ගේ දුර්වලකම් වලට ඇද ඇද කුද පාමින් කටයුතු කරන සමාජයක් මේක. නොයෙක් දෙනාගේ ශාරීරික වෙන්න පුළුවන් මානසික වෙන්න පුළුවන් දුර්වලතාවලට මිනිස්සු අපහාස කරනවා. කතා කරන විදිය, ඇවිදින විදිය, හිනහ වෙන විදිය, ඒ වගේම ඉරියව්වල ස්වභාවය මේ විදි අඩුපාඩුකම් වලට මිනිස්සු අපහාස කරනවා. මේවා කර්මපත නෙවෙයි පින්වත්නි. කර්ම සහ කර්මපත කියලා කොටස් දෙකක් තියෙනවා. කර්මපත කියන්නේ මහා බලවත් අකුසල කර්ම අවීචියට ආදී දුගති වලට පමුණුවන කර්ම ශක්තිය. කර්ම කියලා කියන්නේ සාමාන්‍ය විදියට පින්වත්නි ජීවිතයක මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුවත් ඒ ජීවිතයක අඩුපාඩුකම් සිද්ධ වෙන්නේ කර්ම හේතු කොටගෙන. මනුෂ්‍ය ජීවිතවල විවිධ අඩුපාඩුකම් තියෙනවා. ඒ අඩුපාඩුකම් ඇති වෙන්නේ අන්න අර විදියේ කර්ම බලපෑවට පස්සේ. ඒ නිසා මේ ජීවිත පින්වත්නි හැමෝම තේරුම් ගන්න ධර්මයේ අනුව ජීවිතේ ගලපලා බලන්න. ධර්මයේ තුලින් ජීවිතේ දකින්න. ධර්මයේ තුලින් ජීවිතේ දැක්කාම කිසිවෙක් කිසිවෙකුට නිନ୍ଦා අපහාස සිදු කරන්නේ නැහැ. සංසාරේ දීර්ඝ කාලයක් අනතුරට වැටෙන අකුසල කර්ම සිද්ධ කරගන්නේ. ඒ නිසා කෙටි කාලයක් ජීවත් වෙන මේ ජීවිතය ජීවත් කරවන්න වැරදි වැඩ අකුසල කර්ම නොකොට පංචශීලයේ නැමැති වැට ඊතා ශක්තිමත්ව සකස් කරගෙන සසර අනතුරට වැටෙන්න තියෙන අවස්ථා මගහරවාගෙන මේ ධර්මානුශාසනාව ජීවිතවලට ප්‍රායෝගික වෙක්කාසු කොටගෙන මෙලොව පරලොව දෙලොව ජයගෙන නිවන් සෝය අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම පාරමිතාවක්ම වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා සාදු සාදු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 සංයුක්ත තැටියක් ඔබට අවශ්‍ය නම් අමතන්න 0111 30යි 710යි 82 දුරකථනයට. සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.